හැමෝම අදත් සූදානම් වෙලා ඉන්නේ අපේ ජයමඟ ධර්ම දේශනාව සමග ඒකාත්මික වෙලා මේ ජීවිතය සාර්ථක කරගෙන සසර ජීවිතය සුපපත් කරගෙන උතුම් නිවනින් සැනසෙනවා කියන අදිෂ්ඨානය ප්‍රාර්ථනාව ඇති කරගෙන අපි හැමදාමත් මේ ජයමඟ තුලින් නිර්මාණය කරන්නට උත්සාහ කරන්නේ අභිමානවත් පෞරුෂයක් අභිමානවත් කටයුතු කිරීමක් ඒ අභිමානය කියන එක ඇතිවෙන්න ලොකු හේතුවක් වෙන්නේ අනිත් අය මත රඳාපවතින්නේ නැති ශක්තියන් වර්ධනය කර ගැනීම. සමහර අයට තමන්ගේ ශක්තිය එන්නේ කාගේ හරි තල්ලුවකින් හරියට පණ ගැන්නේ නැති වාහන තල්ලුවක් දාපුවාම පණ ගැන්නේනවා වගේ. එතකොට ඉතින් කවුරු හරි ඕන වාහනේට යන්න නම් කවුරු හරි ඕන වෙන කෙනෙක්ගේ උදව්වක් ඕන. තියදුරු මහත්තයට විතරක් ඒක අරයන්ට බෑ. කවුරු හරි පස්සෙන් තල්ලු දාන්න ඕන පණ ගන්න ගන්නට. සමහර මේ රටේ තොටේ ඉන්න අය ඉන්නවා කවුරු හරි නැත්තම් පණ ගන්නන්නේ නැහැ. තනියම උනන්දු ඇති වෙන්නේ නැහැ. තනියම වීරිය ඇති වෙන්නේ නැහැ. තනියම සිහිය ඇති වෙන්නේ නැහැ. තනියම අදිෂ්ඨානය ඇති වෙන්නේ නැහැ. තනියම ඉවසීම ඇති වෙන්නේ නැහැ. මේ ගුණාංගයන් කවුරු හරි තල්ලු කර කර තල්ලු කර කර දෙන්න ඕනේ. ඉතින් කාගේ හරි තල්ලුවකින් ගෙවන ජීවිතේ තල්ලුව නැති වෙච්ච එකම දුවන්න බෑ. එතකොට ඒ එහෙම ලබන ජයග්‍රහණ තියෙනවා මේ කාගේ හරි තල්ලුවකින් ලබන ජයග්‍රහණ තියෙනවා. ඉතාලම කෙටි කාලෙකින් මේ ජයග්‍රහණ පල්ලෙහාටම වැටෙනවා. කවුරු කෙනෙක් තල්ලු කර කර තල්ලු කර කර තල්ලු කර කර දැන් උදාහරණයක් විදිහට දෙමව්පියන්ගේ සෙවණේ ඉන්න ළමයි. දෙමව්පියන් මතම රඳා පැවතිච්ච ළමයි පිරිසක් ඉන්නවා. එයා රඳා පැවතලා තියෙන දෙමව්පියන් මතම. ඉතින් දෙමව්පියන් ඒක පුරුදු කරලා නැහැ තනියම ජීවත් වෙන්න. තනියම ජීවත් වෙන්න පුරුදු කරලා නැති දෙමව්පියන් මතම රඳා පැවතිලා කටයුතු කරන ස්වභාවය තියෙන දරුවන්ට අපේ පින්වත්නි මොකද වෙන්නේ තනියම ජීවත් වෙන්න ගියාම ලොකු අනතුරු වලට මුහුණ පාන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ තමයි ඒකට හේතුව තමයි එයාලට තනියම ජීවත් වෙන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල සකස් කරලා දීලා නැහැ. අන්න එහෙම තනියම ලබා ගන්න පුළුවන් ඕනම තත්වයක් යටතේ තනියම ජයග්‍රහණය ලබන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් එයාට කියනවා එයා අභිමානවත් පුරුෂයෙක් කියලා. ඉතින් අභිමානවත් ජයග්‍රහණයක් තමයි අපි ලබා ගන්න ඕනේ. අන්න ඒ සඳහායි ජයමග හැම වෙලෙම අපි මඟ පෙන්වන්නේ අභිමානවත් ජයග්‍රහණයක්. Tamange මත රඳා පැවතිච්ච අනුන් මත කඩා වැටෙන්නේ නැහැ. දෙවියන්ගෙන් පවා සමහර අය සම්පූර්ණයෙන් Tamange දියුණුව ඇති කරගන්න භාවිතා කරන්නේ දේව විශ්වාසයන්. ඉතින් ඒවා සමහර වෙලාවට දවසකට පැය ගාණක් දෙවියන්ට කන්නලව් කරනවා දෙවියන්ට යාඥා කරනවා. ඊට අමතරව වසරකට దేవතාවක් හෝ තුන්වතාවක් කොහරි දුර ස්ථානවල තියෙන දේවාල වගේ තැන් වලට ගිහිල්ලා නොයේකුත් පුද පූජාවන් පවත්වමින් මහා බයකින් ජීවත් වෙන්න දෙවියන්ට පවා බයෙන් ජීවත් වෙනවා මේවා අහිමි වුණොත් මට මගේ දියුණුව නැති වෙවි කියලා. ඒ කිසිම ප්‍රශ්නයක් නැහැ මානසික ශක්තිය තියෙන අය. මානසික ශක්තිය තියෙන අය තමන් දැනගන්නවා මාව වැටෙන තැනකට වැටුණ දෙයින්. දෙවියන්ගේ මත හරි හඳා පැවතිලා මම උඩින් ගියොත් දෙවියෝ මාව අතහැරපු දවසට මාව බිමටමත් එහාට වැටෙනවා. හරිත බිඳුවෙනුත් පල්ලෙහාට වැටෙනවා කියලා අපි කියන්නේ. අන්න ඒ හින්දා අපේ දියුණුව රඳාපවතින්න ඕන අපි තුල අන්න ඒකයි අභිමානවත් ජයග්‍රහණයක් කියලා කියන්නේ. අපි ඇති කරගන්න ඕන ඉතාම අභිමානවත් ජයග්‍රහණයක්. එහෙම නැත්නම් අපේ ජීවිතය සම්පූර්ණයෙන්ම විනාශයෙන් විනාශයටපත් වෙනවා පින්නත්නි. අනිත්‍ය මත රඳා පැවතිලා ජීවත් වෙන ජීවිතය ගැන කිසිම විශ්වාසයක් තියන්න පුළුවන් කමක් නැහැ. තමන් තමන් සෙවණැල්ල කොට ගන්න ඕනේ. තමන් තමන් පිහිට කොට ගන්න ඕනේ. සරණ කොට ගන්න ඕනේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ අන්න ඒ කාරණාව නිසා. ඉතින් ඒකින්ද තමන්ගේ ශක්තිය තමන්ගේ පිහිට තමන්ගේ ආරක්ෂාව ධර්මයේ බවට පත් කරගෙන ඒ ධර්මයේ තුලින් තමන් ශක්තිමත් බවට පත් වෙන්න හැම නිමේෂයකම උත්සාහ කරන්න. මේ කියන කාරණා මොකක්ද කියලා හොඳට තේරෙවි. මේ කාරණා 15 සාකච්ඡා කරද්දී අතරමැදි තේරෙයි ඇයි මම මෙහෙම කියන්නේ කියලා. කොහොම නමුත් අපිට තවත් එක් ආකාරයක ප්‍රදර්ශනය කරන දේවල් වෙන්න බෑ අපේ ජීවිතය කියලා කියන්නේ නිකන් ප්‍රදර්ශනා භාණ්ඩයක් වෙන්න බෑ අතුලාන්තයෙන් ගැඹුරෙන් ධර්මයේ පිළිබඳව දන්න ධර්මයේ පිළිබඳව තේරලා තියෙන දියුණුව ඇති කරගන්න වටේ පිටේට නිකන් අන් අයට කැපිලා පේන්න අන් අය ඉදිරියේ නිකන් ලොකුවට ජීවත් වෙන්න අවශ්‍යයට තමයි මම කියන්නේ ප්‍රදර්ශනාවල් සිද්ධ කරනවා කියලා හැම ප්‍රදර්ශනය සිදු කරන්නේ නැතුව තමන්ගේ අතුලාන්ත හැඟීමකින් මේ කටයුතු සම්පාදනය කරගන්න තමන්ට හැකියාවක් තියෙනවා නම් එතන තමයි තියෙන වැදගත්ම කාරණාව. ඉතා වැදගත් කාරණාව. ඒක නිසා වෙන්න අපි අභිමානවත් ජයග්‍රහණයකට පුරුදු වෙන්න. හරිද? අභිමානවත් ජයග්‍රහණයකට පුරුදු වෙන්න නිකම්ම නිකන් ජයග්‍රහණ අනුන් මත රඳාපවතින ජයග්‍රහණ වලට නෙවෙයි. කාටවත් හොල්ලන්න බැරි වෙන්න ඕනේ. දැන් බලන්නකෝ ඉගෙනගත්ත දේවල් හින්දා ජයග්‍රහණ ලබන අයට නොයෙකුත් ලාභ ලබන අයට ඒ උගත්කම ආභරණයක් වෙනවා. එහෙම නැතුව වෙනත් වෙනත් දේශපාලන ආදී දේවල් හින්දා යම් යම් ආකාරයක වෘත්තීය සුසුකමක් කරගත් අයට ඒ දේශපාලන බලවේගය නැයින් වෙනකොට සම්පූර්ණයෙන්ම කඩාගෙන වැටෙනවා. ඊට පස්සේ සමහර වෙලාවට රටටම නායක වෙලා හිටපු අය සමහර ලාවට නොයෙකුත් රටවලත් එහෙම අපේ රටෙත් එහෙම ඊට පස්සේ ඉතින් හිතාම සාමාන්‍ය ප්‍රමාණයට වැඩි පල්ලෙහාට වැටෙනවා. හැබැයි ගුණාත්මක වශයෙන් යම්කිසි කෙනෙක් ඒ වගේම නුවණ පැත්තේ යම්කිසි කෙනෙක් ඉහළ අගයකටපත් වෙලා තිබුණා නම් නුවණින් හෝ ගුණයෙන් හෝ මනහර දෙයකින් ඒ අයගේ කීර්තිය එයාට සමාජයේ තියෙන තැන කාලාන්තරයක් තියෙනවා පින්නත් නේ. ඒකින්ද ජයග්‍රහණය ලබන්න ඕන කොහොමද කියන එක ගැන ලොකු අදහසක් තියෙන්න ඕනේ. ඒ සඳහායි අපි හැමදාම කුමන හෝ ධර්ම කරුණක් අරගෙන සාකච්ඡා කරන්න. ඉතින් මේ දිනවල අපි සාකච්ඡා කරමින් ඉන්නේ පස්වලස් චරණ ධර්මයන් ගැන අවබෝධය සඳහා යන ගමනේදී අවශ්‍ය කරන කරුණු ගැන. ඉතින් ඊයේ අපි ප්‍රාථමික සංවර සීලයත් ඉන්ද්‍රිය සංවර සීලයේ තියෙන වටිනාකම කතා කරා මේ කරුණු 15න්. ඉතින් අද අපිට කතා කරන්න තියෙන්නේ භෝජනයේ මාත්‍රාඥතාවය කියන එක. භෝජනයේ මාත්‍රාඥතාවය කියලා කියන්නේ අවශ්‍ය ප්‍රමාණයට ආහාර ගැනීම කියන එකයි අත්‍යවශ්‍ය ප්‍රමාණයට ආහාර ගැනීම. ඒ කියන්නේ එහෙම අත්‍යවශ්‍ය ප්‍රමාණයට ආහාර ගැනීම කියලා විශාල මේ ආහාර ප්‍රමාණයක් ලබා ගැනීම නෙවෙයි එක එක්කෙනාට අත්‍යවශ්‍ය භාවය එක එක්කෙනා මත හදාපතිනවා මේ කියන්නේ තමන්ට ප්‍රමාණවත් ආකාරයට මේ භෝජනය ලබා ගැනීමට හැම වෙලාවකම උත්සාහ කරන්න ඕනේ මාත්‍රාව තියාගෙන විශේෂයෙන් මෙන්න මේකයි මේක තුන්වෙනි කාරණාව විදිහට මේ පතරස්තන ධර්මවල යොදලා තියෙනත් හේතුවක් තියෙන්න ඕනේ කියලා මේ පින්නන්තයත් කල්පනා කරන්න ඕනේ මොකද එහෙම මම කියන්නේ දැන් ඔය මේ අසනීප තත්වයන් කියන ඒවා අපේ ජීවිතයට ළඟා වෙනකොට ඒවා පැහැදිලිවම කිසිම ධර්මාබෝධයකටපත් වෙන්න උදව්වක් වෙන්නේ නැහැ ඒක බාධාවක්මයි වෙන්නේ හැම වෙලේම අසනීප තත්වයන් බාධාවල. ඒතර ශරීරය සමතුලිත කරගන්න ඕනේ පින්නත්දී. ශරීරය සමතුලිත කරගත්තොත් ඒ කියන්නේ දැන් ඔන්න සමහර අය ඉන්නවා වයසට යනකොට ගොඩාක් මහත් වෙනවා. ඉතින් ඒක නඩත්තු කරගන්න අමාරුයි ඒ ශරීරය. එතකොට Taman දැනගන්න ඕනේ ශරීරය පවත්ව ගන්න අවශ්‍ය කරන ප්‍රමාණය ඉක්මවා යන්න දෙන්නේ නැතුව ස්තුලභාවය වගේ දේවල් අවශ්‍ය කරන ප්‍රමාණය ඉක්මවා ගියොත් පැහැදිලිවම අපිට අපේ ශරීරය පාලනය කරගන්න බැරි වුණොත් අසනීප තත්ත්වයන් වලටපත් වුණොත් එහෙම කර කියා ගන්න දෙයක් නැති වෙනවා. ඉතින් ඒකින්ද ආහාරය පාලනය කරන්න ඕන. අනිත් පැත්තෙන් තීන මිද්ද වගේ දේවල් ඉතාම තදින් ඇති වෙන දෙයක් තමයි ආහාරය. ඔක්කොටෝම වැඩි ආහාරය තියෙන බලවන්තම ප්‍රශ්නේ තමයි පංචකාම සම්පත්තියම තියෙන දෙයක් තමයි ආහාරය කියලා කියන්නේ. පංචකාම සම්පත්තියම තුලින් ඒ කියන්නේ හැම පැත්තකින්ම තණ්හාව උපදිනවා. ආහාර දැකීමෙන්, ආහාර ගැන ඇසීමෙන්, ආහාර ආග්‍රහණය වීමෙන්, ආහාර රසයෙන් සහ ඒවා ස්පර්ශ වීමෙන් කියන පස් පැත්තකින්ම අපිට යම් යම් ආකාරයකට ග්‍රහණය වෙන්න පුළුවන් වස්තුවක් තමයි ආහාරය කියන්නේ. ඒකින්ද ආහාරය ගැන බුදුරජාණන් වහන්සේ වෙනමම ප්‍රත්‍යවේක්ෂාවක් සකස් කරලා දීලා තියෙන්නේ. ඒකයි මේ පින්ඩපාතය කියලා කියන වික්ෂුන් වහන්සේට පින්ඩපාතය වළඳද්දී ඒ පින්ඩපාතය තුළ තිබිය යුතු ප්‍රතිපත්තිමය කාරණාවලින් තමයි මේ ප්‍රත්‍යක්ෂාව සකස් වෙලා තියෙන්නේ. ඉතින් මේ ශරීරයේ මද පිණිස නෙවෙයි මේ ශරීරයේ සැරසීම පිණිස නෙවෙයි මේ ආහාරය ගන්නේ මේ ශරීරයේ පැහැදිලිවම ජීවිතේන්ද්‍රිය රැක ගැනීම පිණිස ජීවිතේන්ද්‍රිය රැකගත යුතුව තියෙන්නේ වෙන මොකටවත් නෙවෙයි කරන්න බැරි වෙච්ච මේ ලෞකික ලෝකෝත්තර යහපත් දේවල් සිද්ධ කරගන්න පින්නත් මේ එහෙම නැතුව ඇහැ කන නාසය දිය ශරීරය පිනව පිනවා ඉන්නට නෙවෙයි. ඉතින් ඒකින් දා අපි ඊටාම දැඩි අවධානයක් යොමු කරගෙන මේ චර්ණ ධර්මයන් ජීවිතයට එකතු කරගන්න උත්සාහ කරන්න ඕනේ. එතකොට අපි ඕනම දෙයක් කරද්දී අපේ සිතෙහි හිත පාලනය කරගන්න ඕනේ කියලා කිව්වනේ. ඉතින් මොනතරම් හිත පාලනය කරගත්තත් කය ලෙඩ වුණොත් කොහොමත්ම බෑ. එතකොට කායික වශයෙන් නිරෝගී සම්පත්තිය තියෙනුනේ. ඒක බුදුරජාණන් වහන්සේ නිබන්ධව අවධාරණයට යොමු කළ දෙයක්. කායික නිරෝගීභාවය ඇති කරගන්න කය සකස් වෙන්න රඳාපවතින කාරණා කීපයක් තියෙනවා. ඒ එකක් තමයි ආහාරය කියලා කියන්නේ. තව එකක් කර්මය. තව එකක් චිත්තය. තව එකක් ඍතුව. එතකොට ඔය භාවනා කරද්දී හැම හොඳට භාවනා වැඩිලා තමන් කැමති ඍතුව තියෙන ප්‍රදේශවල වාසය කරන්න කියලා සඳහන් වෙනවා එක එක්කෙනාගේ ශරීර සමහර අයගේ ශරීර හරි ගිනිහන්. ඒ වගේ අයට මේ ගොඩාක් පායන පැතිවල එහෙම මේ ඉන්න බෑ. සමහර අයට හරියට සෙම හැදෙන හරියට ඉක්මනට මේ සීතල ඔරොත්තු දෙන්නේ නැති අය ඉන්නවා. ඒ කට්ටිය ටිකක් සුදුසු පරිසරයක් ඕන ඍතුවක් ඕනේ. මොකද ඍතුව මත ශරීරය රඳා පවතන හින්දා. එතකොට ආහාරය කියන්නේ ප්‍රධානම කාරණාවක්. ආහාරය මේ හරි වේගයෙන් ශරීරයට බලපාන දෙයක්. ඒ හින්දා ආහාරයේ මාත්‍රාඥතාවය නැති වුණොත් දේශයකට කෙනෙකුට පුළුවන් කමක් නැහැ තමන්ගේ පාලනයෙන් යුක්තව ඒ ධර්ම අවබෝධය සඳහා කටයුතු කරන්න. ධර්මාභෝධය සඳහා කටයුතු කරද්දී කය සැහැල්ලු කයක් තියෙන්න ඕනනේ. කායික රිදීම් බහුලව ආවොත් මොකද මේ කාය සංකාර සංසිඳවා ගන්න ඕනේ. දැන් ආනාපාන සති එහෙම තියෙනවා පස්සම් භයං කාය සංකාරම්. කාය සංකාර සංසිඳුනේ නැත්තම් චිත්ත ඒකාග්‍රතාවයකින් යුතුව පංච උපාදානස්කන්ධය දෙස බැල්මක් හලන්න අපිට පුළුවන් කමක් නැහැ. චිත්ත ඒකාග්‍රතාවයෙන් යුක්තව පංච උපාදානස්කන්ධය පිළිබඳව බැල්මක් හෙලන්නට අපිට හැකියාවක් නැති වෙනවා. ඉතින් ඔන්න ඔය தත්වයන් යටතේ කය නිරෝගීව සබා ගැනීමට ලොකු හැකියාවක් තියෙන්න ඕන කෙනෙකුට මුළු ජීවිත කාලෙම. සැබෑවට මම අපේ පින්නන්ත අයගෙන් පොඩි ප්‍රශ්නයක් අහන්නම් මේකට හරි උත්තරයක් දෙන්න. කායික නිරෝගීභාවය විශේෂයෙන් දැන් ඔය දියවැඩියාව තියෙන අය තවත් මේකුත් රෙඩ කොලෙස්ටරෝල් වගේ තියෙන අයගෙන් මම අහන්නේ කායික නිරෝගීතාවය ඔయిత වැඩිය කොච්චර ගුණයකින් වැඩි කරගන්න පුළුවන්කම තියනවද Tamanට ආහාරය පාලනය කරන්න පුළුවන් නම් මේකට සාර්ථක උත්තරයක් සත්‍යවාදී උත්තරයක් ඕන නිකම් බෑ. ඊටා සත්‍යවාදී උත්තරයක් Tamanගේ පැත්තෙන් ගන්න මගේ ආහාර පාලනය මට ඇති කරගන්න පුළුවන්කම තිබුණා නම් මගේ රෝගී තත්ත්වයන් මීට වැඩිය ගොඩාක් පාලනය කරගන්න එපා. කය හරි සැහැල්ලු කයක් බවට පත් කරගන්න පුළුවන් පින්නත් නේ. උදරය નિરાයේම නවත්ත ගන්න පුළුවන් පහසුවෙන්ම. උදරය નિરાයනවා කියන එකේ තේරුම මේ ආහාරයෙන් හින්දා. කර්මයෙන් හින්දා එනවද කියලා හොයාගන්න ඕනේ. සමහර අය ඉන්න මේක හොයාගන්න පුළුවන්. සමහර අය ඉන්නවා ඊටාම අල්ප ආහාර තමයි ගන්නෙ. හැබැයි කය හරියට මහත් වෙනවා. සමහර අය ඉන්නවා ගොඩාක් ආහාර ගන්නවා. කය හැබැයි මහත් කරගන්න බෑ යාළුට හිතලවක්වත්. ඒ වගේ මේ ආහාරය හින්දානම් මේක වෙන්නේ ඒ ආහාරය හින්දා වෙන අයට සම්පූර්ණයෙන්ම ආහාර පාලනය කිරීමෙන් මේක කරගන්න පුළුවන්. ඉතින් කම්මැලි නැතුව කායික ව්‍යායාම ආදී වල යෙදීමෙන් තමන්ගේ චර්යාවන් දියුණු කර ගැනීමෙන් පහසුවෙන්ම පුළුවන්කම තියෙනවා මේ කය නිවැරදි භාවිතයකට යොමු කරගන්න. ඉතින් හරි. ඉතින් එහෙමනම් දැන් බලන්න ඕනේ අපි කොයි විදිහටද අපේ ජීවිතය සාර්ථක කරගන්නේ ඉතා සාර්ථක කරගන්නේ කොහොමද කියලා. ඒකට මේ කය ඔය විදිහට පවත්ත ගන්න දැඩි අදිස්ථානයක් ගන්න ඕනේ. මේ ආහාරමම ගත යුත්තේ ජීවිතය පවත්වා ගැනීම සඳහා මේ ආහාර ගත්තේ නැත්නම් නැති වේදනා ඇති වෙනවා. බඩගින්න ඇති වෙනවා කියන්නේ බඩගින්න විතරනේ ශාරීරික රෝග පීඩා ඇති වෙනවා. ආහාර ප්‍රමාණවත් තරමට නැත්නම් ඒ වගේම තමයි තියෙන වේදනා නැති කරගන්න පුළුවන් කමක් නැහැ. තියෙන කායික වේදනා නැති කරගන්නත් නැති වේදනා ඇති වෙන එක නවත්වා ගන්නටත් තමයි අපි මේ ආහාරයන් ගන්නෙ. ඒකට විතරයි. ඒකද ආහාර ගන්නකොට ගුණාත්මක ආහාරයන් ගන්න මතක තියාගන්න ඕනේ. මේක බඩ පුරවා ගන්න නෙවෙයි. ඒ වගේම දිව පිනවන්නත් නෙවෙයි. ඒ වගේම හොඳින් පාලනය වෙන්න ඕනේ. උදරය ගොඩාක් පිරෙනකම්ම ගන්න නැතුව අඩුවට ආහාර ගන්න ඕනේ. ඉතින් මේකට තවත් අපූර්ව දෙයක් තියෙනවා එකතු කර ගන්න ඕන. ඒක නම් මේ ලෞකික දෙයකටත් එකතු වෙන දෙයක් හැමෝම පුරුදු පුහුණු වෙන්න ඕනේ. ආහාර අහක දාන්න නැති වෙන්න ගන්න. එක්තරා අවස්ථාවක මම සම්බන්ධ තැනක ලොකු භාවනා වැඩසටහන් සිද්ධ කරනවා. ඒ භාවනා වැඩසටහන් සිද්ධ කරනකොට මොකද උනේ බැරල් හතක් විතර ආහාර අහක යනවා සම්පූර්ණයෙන් වැඩසටහන ඉවර වෙද්දී. ඊට පස්සේ අපි මොකද කරන්නේ උපදේශයක් දුන්නා තමන්ගේ අභියෝගය තමන්ට අභියෝගයක් ඔබ පිඟානට බෙදාගත් යුත්තේ ඔබට අඩුම ගානේ කන්න පුළුවන් ප්‍රමාණය. එහෙම නැතුව කලින් බෙදාගෙන ඒ ප්‍රමාණය ආහාරයට ගන්න බැරි වුණොත් ඒකෙන් පිළිඹු වෙන්නේ ඔබේ කෑදරකම, ගිජුකම, පෙරේතකම කියන වචනේ අපි කිව්වා. ඇත්තකින් කතාව. Tamanට කන්න පුළුවන් ප්‍රමාණයට වඩා අඩු ප්‍රමාණයක් බෙදා ගන්න තරම් ඉවසීමක් නැහැ. ඒකයි වැඩියෙන් බෙදා ගන්න. මෙම්මක් නැහැ. ඔය වචන ටික කියලා යම් විදිහකින් Tamanගේ පිඟානේ ආහාරය ඉතුරුනොත් ඒක Tamanගේ දුර්වලතාවයක් විදිහට හිතන්න කියලා අපි දවල් දානෙට කට්ටිය පිටත් කරලා හරියා. බැරල් හතක් ආහාර අයින් කරන මේ ස්ථානයේ එදා අයින් වුණේ බැරල් කාලයි. පුදුමයක් වුණා ඒක. එදා සිටන් අද දක්වාම එක වතාවයි මේ අවවාදය දුන්නේ අද දක්වාම ඒ ක්‍රියාත්මක භාවය යනවා. ඒකින්ද ආහාරය ගැන පාලනය කිරීම කියන එක හරිය වැදගත් දෙයක්. එතකොට ඒ කියන්නේ හිතලා තමන් පැහැදිලිවම කිසිම ආහාරයක්, ඒ කියන්නේ අයින් කරන්න ඕන දේවල් තියෙනවා සමහර කොළ ಜಾති තියෙනවා, සමහර රම්පේ කොළ වගේ දේවල්, ඊළඟට මාළු කටු ඔය වගේ තියෙනවා. ඉතින් අයින් කරන්න ඕන දේවල්, ඒ වගේ දේවල් හැරෙන්නට ත්‍රිගාණයේ ඉතුරු වෙලා කණ්ඩ පුළුවන් ප්‍රමාණයේ තියෙන වටිනාකමක් තියෙන ආහාර අයින් කරනකොට පොඩ්ඩක් කී දෙනෙක් නම් රටේ ආහාර නැතුව වාසය කරනවද කියන එක මතක තියාගෙන ඒ ගැන කම්පනයක් ඇති කරගන්න ඕන සංවේගයක් ඇති කරගන්න ඕනේ. එතකොට ඒක එක පැත්තකින් අනිත් පැත්ත තමයි ආහාර පාලනය කරනවා කියලා කියන්නේ පංචකාම සම්පත්තියව පාලනය කරන්නේ හේතු වෙනවා ඉන්ද්‍රිය පාලනය ප්‍රබලව සිද්ධ වෙන දෙයක් තමයි ආහාර පාලනය කියන්නේ. කියන්නේ මොකද ආහාර සුවඳ දැනෙනකොට ඉන්න බෑ කියලා කියන සමහර අය. දැන් රූපවාහිනී ආහාර පෙන්නකොට සුවඳක් නෑ රසත් නෑ. එහෙනම් ඇහැටයි පේන්නේ. ඇහැට පේනකොට මේ ආහාරය ගැන ලොකු ආසාවක් උපදිනවා. කේක් කනවා පෙන්නනවා, අයිස්ක්‍රීම් කනවා පෙන්නනවා, චොක්ලට් කනවා පෙන්නනවා, පැන් බීම බොනවා පෙන්නනවා. ඒවා නිකන් නෙවෙයි මූණ හැමතැනම ගා ගන්නවා පෙන්නනවා, ගිජ්ජු විදිහට කනවා පෙන්නනවා. මේ පෙනීමෙන් ආසාව ඇති වෙලා මොකද කරන්නේ? ආහාර පිළිබඳව පෙනීමෙන් ආසාව ඇති වෙලා මොකද කරන්නේ? ඊළඟ දවසේ ආහාරය ගන්න මොකක් හරි උපක්‍රමයක් උදා ගන්නවා. ඒ විතරක් නෙවෙයි ආහාර ගැන කියනවා මේවා මෙච්චර රසයි මේවා මෙහෙමයි කියලා. එහෙනම් ඇසීමෙන් ආහාර ගැන ආසාව නැතිනවා. ඒ වගේම තමයි කඩයක් ළඟින් යද්දී, කොහරි තැනකින් නැත්නම් ගෙදරක ඉද්දී සුවඳ එහෙනම් ඇහැ, කන, නාසය ඊළඟට ආහාර රස කොහොමත් වැඩියෙන් ආසාව ඇති වෙන්නේ රසට. ඒ වගේම මේ ආහාර ස්පර්ශය ප්‍රියයි. එහෙනම් මේ පස් පැත්තකින් ආහාර පිළිබඳ ආසාවල් ඇති වෙනවා. දැන් සින්දු ගැන ආසාවල් ඇහෙන් ඇති වෙන්නේ හරිද? එතකොට යම් යම් අරලිය මල් සුවඳ ගැන හරි අරලිය මාංශ හොඳයි පිච්ච මාංශ සුවඳ ගැන ආසාවක් තියෙනවා නම් ඒක කණෙන් කවදාකවත් ඇති වෙන්නේ නැහැ. නමුත් ආහාර ගැන ඉන්දියන් පහෙන්ම ඇති වෙනවා. ඒ කියන්නේ ප්‍රබල කාරණාවක් ආහාර පාලනය කරන්න අමාරු දෙයක්. පස් පැත්තකින් ඇදලා දාගන්නවා අපේ පැත්තට හම් මේ සුවඳේ ඉන්න බෑ කියලා ඒ පැත්තට ඇදිලා යනවා. හරි. ඉතින් ඒ වගේ දේවල් ඒ වගේ පස් පැත්තකින් අපිව ඇද බැඳ තබා ගන්න දෙයක් තමයි ආහාරය. ආහාරයේ පාලනයක් ආහාරය මාත්‍රාවට ගන්න ස්වරූපයකට පුරුදු පුහුණු වෙනවා කියලා කියන්නේ පින්වත්නි අනිවාර්යයෙන්ම ඒ තැනත්තා සියලු දේ පාලනය කරන්න පුරුදු වෙන කෙනෙක් වෙනවා. ඇහැට පේන රූප, කනට ඇහෙන ශබ්ද, නාසය දැන ගන්ධ, දිවට දැන රස, ශරීරය දැන පහස කියන දේවල් පාලනය කරගෙන ඉදිරියට යන්න පුළුවන් කෙනෙක් බවට පත් වෙනවා මේ ආහාරය පාලනය කරන කෙනා. ඉතින් හිත ආහාරයේ මහත්‍රාණිතාවය කියලා කියන්නේ නිවන් දකින්න අත්‍යවශ්‍ය කාරණාවක් වෙන්නේ ඒකයි. ඒ වගේමයි මේ ශාරීරික රෝගී භාවය වගේම ආහාර වලට තියෙන අධික ගිජුකම වගේ දේවල් ලෞකික දියුණුවට පුදුමාකාර විදිහට ගැටලු ඇති කරනවා. එකක් අසනීප වෙන හින්දා කලින් කිව්ව කාරණා ටිකමයි. ඒ වගේම තමයි ලෞකික දියුණුවට යන්න බෑ ආහාර මත රඳාපවතිලා ජීවත් වෙන අයට. එක පැත්තකින් කාර්යක්ෂමව වැඩ කරන්න බෑ. අනිත් පැත්තෙන් යන යන තැන අර අලියා කිතුල් කොටේ ඔස්සා යනවා වගේ යන යන තැන ඉතින් අර පහසුවෙන් නඩත්තු කරන්න බෑ ආහාර ගැන දැඩි කිලුකමක් තියන අය කලින්ම සැලසුම් කරන්නේ ආහාර හුඟක් අය මොනවා හරි දෙයක් කරන්න ගියාම පළවෙනි දේ ආහාර කොට ගන්නවා. ඇත්ත යමක් වැඩක් කරන්න බඩගින්නේ බෑ පළවෙනි දේ ආහාර කොට ගන්න ඕන. නමුත් යම් විදිහකින් ඒ කාර්යයට අදාළව යන්තම් බඩ පුරවා ගන්න ආහාරයක් ගැන නෙවෙයි මේ සැලසුම් කරන්නේ. ඊතා රසවත් ආහාරයක් ගැන සැලසුම් කරන්නේ. ඔය හුඟක් ප්‍රිය සංഭാෂණ කියලා කියන්නේ නෑ වැඩිපුර අවධානය යොමු කරලා තියෙන ආහාර. පින්නත් හරි ගැටලුවක් වෙලා තියෙනවා. සියලු දේ අතහරින්න ධර්මය දේශනා කරන වික්ෂුන් වහන්සේගේ ධර්ම දේශනාවන් නියසවල සංවිධානය කරද්දී ඒ වාගේ පළවෙනි අංගය වෙලා තියෙන ආහාරය කියන එක. ලැජ්ජයි. අරමුණ ඔක්කොම කැඩලා ගිහිල්ලා. ඉස්සර කාලේ ධර්මදේශනාවකදී ඇත්ත යමක් දෙන එක හොඳයි. නමුත් මේක අත්‍යවශ්‍ය කරගන්න එකයි වැරද්දට වෙලා තියෙන්නේ. අතීතයේදී අපි ඔක්කොම දන්නවා අපි ගම්වල ධර්මදේශනාවක් කරද්දී කැවුම් ගෙඩියක් එක්ක කහට ටිකක් ප්ලේන් ටී එකක් එහෙම නැත්තම් ඒ වගේ දේවල් දුන්නේ ඒවත් එක්ක ආවේ ඒවා හුඟක් වෙලාවට දුන්නේ බනට ඉස්සෙල්ලා එතකොට එහෙම ඒවා ආපු ගමන් ඒකට තේ සංග්‍රහ කිරීමෙන් අර වෙහෙස අයින් වෙලා බණ අහන්න පුළුවන් තත්යකටපත් වෙනවා. ඉතින් මේ මේක දැන් එහෙම නෑවේ එන්නේ ගෙදරට බණ කියන්නේ එක පුංචි කෑල්ලක් පුංචි අංගයක් විතරයි. ධර්මදේශනාව කියලා කියන්නේ පින්කමේ පොඩි අංගයක් වෙලා. ඒකේ ලොකුම අංගය වෙලා තියෙන්නේ රාත්‍රී ආහාරය. හුඟක් අය එන්නේ කෑම කාලා යන්න බලාගෙන මොනවා හරි දානට ගන්න ගෙනත් දීලා. ඉතින් එක පැත්තකින් ධර්ම දාණය සිද්ධ වෙන්නේ නැහැ. gedara මිනිස්සුත් බලන් ඉන්නේ බණ මැදදී මේ එන කට්ටිය පිළිගන්න. ඉතින් මේ මූලික විය යුතු තැන්වල මූලික විය යුතු දේ නෙවෙයි මූලික වෙලා තියෙන්නේ. බොහොම මෝඩකමෙන් යුක්තව කටයුතු කරන බව පේනවා. හුඟක් තැන්වලදී ඉස්මතු කරගත යුතු දේ ඉස්මතු කරගන්නේ ඒක හරි ගැටලුවක්. හරි. ඉස්මතු කළ ගත යුතු දේ ඉස්මතු කරගන්නේ නැති එක හරිම ගැටලුවක්. අන්න ඒක අපේ පැත්තෙන් අපි දැඩි අදිෂ්ඨානයක් ඇති කරගෙන ගන්න ඕන දෙයක් තමයි මේ වැඩිපුර අපේ ජීවිතයට එකතු කරගන්න ඕන දේ මොනවද කියලා බලලා එකතු පාදා කරගන්න එක. හොඳයි. ජීවිතය ඊටාම නිවැරදි තැනකට පත් කරගන්න අපි ලොකු උත්සාහයක් ගන්න ඕනේ. දැන් බලමු මේ ජීවිතය ඔය විදිහට කායික සහ මානසික සංවර්ධනය ආහාර පාලනයෙන් ඇති වෙන මානසික සංවර්ධනය මොකක්ද කියලා දැන් තේරුණා. ඒ වගේම තමයි කායික නිරෝගී භාවය. මේ හැම එකක්ම බුදුරජාන් වහන්සේ දේශනා කරපු දේවල් අනිත් එක අතහරින්න පුළුවන් දෙයක් නෙවෙයි ආහාරය කියලා කියන්නේ. සම්පූර්ණයෙන් අතහරින්න බෑ. ආහාර නැතුව ජීවත් වෙන්න බෑ. එතකොට මේ දිවෙන් යන භයානක තනක් දිව හරහා ආහාර දාන්න ඕනේ. දිව හරහා මේ ශරීරයට ආහාරය වැටෙද්දී ඔන්න ඔතනදී මැදදී සිද්ධ වෙන සිද්ධිය. අපේ ආමාශයට මේ ආහාර ටික වට ගන්න ඕනේ. ඒක එතකොට තමයි ශරීරයට ඒ ආහාර උරාගන්නේ. ඒක දාගන්නකොට එක තැනකදී ඇතිවෙන මනුස්ස సంతානයක විකාර ගතිය ඇති වෙන තැනක් තියෙනවා ඒ තමයි දිවට රස දැනීම. ඒකින්ද මේ ආහාරයට ඇලෙන්න පටන් ගන්නවා. ඒ ආහාර රසය අපේ පින්නත් මේ මුවද්්වාරයෙන් ආහාරය ඇතුල් කර පිඳලා තැන ඉඳලා මේ උගුරෙන් පල්ලෙහාට යනකම් විතරයි මේ පුංචි වෙලාවකට දැනෙන රසයට මොන්න තරම්නම් වහල් වීමක් සිද්ධ වෙලාද කියලා බලන්න. ඒ පුංචිම පුංචි තැනකදී දැනෙන මේ රසයට මොන තරම්නම් වහල් වීමක් සිද්ධ වෙලා තියෙනවද කියලා බලන්න. ඉතින් අපි කල්පනා කරන්න ඕනේ මේ විදිහට අපේ පැත්තෙන් අපි ගොඩක් හිතලා වැඩ කරන්න ඕනේ. අති මහත් යුතු සිතුවිලි අපේ තුල තියෙන්න ඕනේ මේ වර්ධිත தත්වයකටපත් වෙන්න මම කොහොම හරි මේ ලෝකයේ ඇත්ත தත්වය අවබෝධ කරගන්නවා කියලා අදහසක් තියෙන්න ඕනේ හැම වෙලේම හැම වෙලේම තියෙන්න ඕන අදහසක් මම කොහොම හරි මේ ජීවිතයේ අවශ්‍ය කරන වැඩපිළිවෙල නිර්මාණය කරගන්නවා කියලා අවශ්‍ය කරන වැඩපිළිවෙල අවබෝධය සඳහා අවශ්‍ය කරන වැඩපිළිවෙල නිර්මාණය කරගන්නවා කියලා දැඩි අදහසක්, ඉතා දැඩි අදහසක් තියෙන්න ඕනේ. ඉතින් ඒක තමයි අපේ පැත්තෙන් අපි ලොකු අති විශාල කාරණාවක් බවට පත් කරගන්න ඕනේ. හොඳයි. දැන් බලන්න මේ ජීවිතය සාර්ථක කරගන්න නම් සසර ජීවිතය සුවපත් කරගන්න නම් අපි කරන්න ඕන දේවල් අතර මේ විද්‍යා චරණ ධර්ම, පසළොස් චරණ ධර්ම ජීවිතයට එකතු කරගන්න ඕනේ. දැන් අපි කාරණා තුනක් කතා කරා. එකක් තමයි ප්‍රාතිමෝක්ෂ සංවර සීලය, අනිත් එක තමයි ඉන්ද්‍රිය සංවර සීලය. දැන් අපිට හම්බුණ ඊළඟ කාරණාව තමයි ආහාරයේ මාත්‍රඤ්‍යතාවය. පොඩි දෙයක් කියලා හිතන්න එපා. ආහාරයක් දැක ඒ ආහාරය Tamanට අවශ්‍ය නම් ඕන වෙලාවක ආහාරය නොගෙන ඉන්න තරම් හයියක් හිතේ ඇති කරගන්න පුළුවන් නම් කල් දාන්න. ඕක කල් දානවනේ. අයියෝ පොඩි දෙයක් ඔය ආහාර නවත්තන එකේ හැර දෙයක් නෙවෙයි. ඒක ඔන්න හේ තව ටික දවසක් තිබ්බදෙන් මම අවශ්‍ය වෙලාවට මේක සම්පූර්ණයෙන්ම අයින් කරගන්නවා. එහෙම තමයි හිතන්නේ අයින් කරන දවසේ නෑ මරණකම්ම. අද පුළුවන්ද? අද පුළුවන්ද කියලා බලන්න. හොඳයි මම අද පටන් අත්‍යවශ්‍ය ආහාරය විතරක් අරගෙන යපෙනවා. වෙන මොකක්වත් නෙවෙයි. නුවණින් හිතුවොත් දිව අග වැදෙන මේ පුංචි සැප වේදනාව දිව දිවේ වැදිලා හැදෙන මේ පුංචි සැප වේදනාව උගුරෙන් පල්ලෙහාට ගියාම ඔක්කොම ඉවරයි මේ දැන් මතක් වුණොත් යම් කිසි ආහාරයක් මේ ආහාරය ඒ කියන්නේ කැමති ආහාරයක් කැමති රසයක් මේ දැන් මතක් වෙනවා චොක්ලට් කේක් කෑල්ලක රසය මතක් වෙනවා එහෙම නැත්නම් වෙනත් පළතුරක තමන් කැමති දේක රසය මතක් කරලා බලන්න දැකලා නොකා ඉන්න පුළුවන් තත්යකට ඉඳී තියනවාද මගේ හිත කියලා. ඒක දුර්වලතාවයක්. ඒ මොකද ඒ බැරි ඒ ගැන හිතලා නැති හින්දා. ඒ ගැන විදර්ශනා කළා නැති හින්දා. මොකක්ද සිද්ධ කරගත යුතු විදර්ශනාව පළවෙනි දේ මේක එක්තරා රසයක් මේ දිව උඩ දැනෙන. ඒ චූටි වෙලාවට දැනෙන මේ රසයට ඒකෙන් අපි යම් ආහාරයක් ගන්නකොට ඒකෙන් පොඩි කැලරි ටිකක් තමයි මේ දිවේ වදින්නේ. ඒ දිවේ වැදිලා බාහිර ආයතන අභ්‍යන්තර ආයතනය කියන දෙකේ ගැටීම හේතුවෙන් මේ දෙකේ එකතුවෙන් ඇතිවෙන මේ ජීවහා විඥානය දැනීම ඒකත් එක්ක ওই තුනේම එකතුව නිසා හටගන්න සැප වේදනාව මේ රසය නිසා හටගන්නා වූ සැප වේදනාව ඒක තමයි ජීවයා සම්පස්සජ සුඛ වේදනාව ඉතින් මෙන්න මේ සැප වේදනාවල් ගැන අපි තේරුම් ගත්තොත් මේක ඒ මොහොතේ ඇති වෙලා එතනින් චුට්ට වෙලාවක් යනකොට නැති වෙලා යනවා. ඊළඟට මොකද වෙන්නේ? ආය අර ආහාරය ආය කැලලක් මේ දියුරට දාන්න වෙනවා. මේ විදිහට සැප වේදනා ඇති වෙන ආහාර අපි දියුරට දාගන්නවා. හැබැයි එකම ආහාරය දිගින් දිගට දිගින් දිගට දාගෙන දාගෙන ගියොත් අන්තිමට මොකද වෙන්නේ? ඇති වෙනවා. හරිද? අන්තිමට මොකද වෙන්නේ? ඇතිවීමක් සිද්ධ වෙනවා. ඉතින් මේ විදිහට ඇති වෙනවා කියන එකේ තේරුම මොකද? සැප වේදනා හැදෙන්නේ නැහැ. ඇති වුණාට පස්සේ කවුරු හරි බලහත්කාරයෙන් ආය දැම්මොත් මොකද වෙන්නේ? දුක් වේදනාවක් හටගන්නේ. එකම ආහාරයෙන් හින්දා සැප වේදනා ඇති වෙලා ඒක අඩු වෙලා ඒ ආහාරයෙන් හින්දාම දුක් වේදනා ඇති වෙන ස්වરૂපයකටපත් වෙනවා පින්නත්. එතකොටවත් අපිට තේරුම් ගන්න පුළුවන්කම තියෙනුනේ මේක ආහාරයේ ප්‍රශ්නයක් නෙවෙයි. මේක අපේ හිතේ තියෙන ප්‍රශ්නයක්. හිතටයි මේක ඇති වෙන්න ඇති වෙනකොට අරක නීරස බවටපත් වෙනවා. ආයතකින් ආය රස බවටපත් වෙනවා. ටිකක් වෙලා ගියාට පස්සේ ආය අරක කන්න පුළුවන්. හ්ම්. මේ ඔක්කොම ගැන හොඳට හිතලා බලන්න. හොඳට හිතලා බලපුවාම අපිට තේරුම් කරගන්න පුළුවන්කම තියෙනවා අපේ ජීවිතය අනිවාර්යයෙන්ම අපිට ඕන විදිහට සාර්ථක විදිහට නිර්මාණය වෙන ආකාරයට සකස් කරගන්න පුළුවන් කියලා. ඉතින් ඒ විදිහට හිත පාලනය කරගන්නකොට තමයි අපිට ලෝකයේ සත්‍ය తත්වය අවබෝධ වෙන්න ලොකු හේතුවක් වෙන්නේ. ඒකෙන්ද විද්‍යාචරණය සඳහා දැනුම ඇති කර ගැනීම සඳහා යන ගමනේදී සහ ලෞකික දියුණුව සඳහා යන ගමනේදී මේ ආහාරයේ මාත්‍රාන්‍යතාවය කියන එක අති මහත් වූ ලාභයක් ලබා දෙන කාරණාවක්. ඊළඟ කාරණාවකට අපි යමු ඒ තමයි ජාගාරියානු යෝගය කියලා කියන්නේ. ජාගරියානු යෝගය කියලා කියන්නේ නිදිමැරීම. නිදිවැරීම මොනවද මොනවා සඳහාද? නිදිමරාගෙන නිකන් ඉන්න එක නෙවෙයි. තමන්ගේ විශේෂයෙන්ම ලෝකෝත්තර தত্ত্বය ගැන කතා කරනවා නම් භාවනා කරන්න ධර්ම කරුණු හොයන්න ධර්මයේ කටපාඩම් කරන්න කල්යාණ මිත්‍ර ආශ්‍රය කරන්න මනසින් දකින්න ඒ කියන්නේ භාවනා කරමින් මේවා අත්දකින්ද මේ වගේ කාරණා සඳහා බොහෝ නිନ୍ଦ පාලනය කරගෙන නිදි මරාගෙන මේ වගේ දේවල් සිද්ධ කිරීම තමයි මේ జాగරියාම යෝගය කියලා කියන්නේ. එතකොට අහන්න තමන් ඒ වගේ උනන්දුවෙන් අඩුම තරමින් උසස් පෙළ විභාගය සමත් කරගන්න සාමාන්‍ය පෙළ විභාගය සමත් කරගන්න නිදි මරාගෙන පාඩම් කරා මේ පින්වන්ත අයට මතක ඇති අන්න එපමණකින්වත් මේ ධර්ම අවබෝධය සඳහා කැපකිරීමක් කරනවද නිදිමරාගෙන කියලා මම අහුවොත් එහෙම බවක් මම කියන්නේ ගොඩක් අයට නැහැ කිසිම කෙනෙකුට ධර්මය අවබෝධ කරගන්න විදිහක් නැහැ පින්නත් මේ කිසිම කෙනෙකුට පුළුවන්කමක් නැහැ ධර්මය අවබෝධ කරගන්න දැනුම නැතුව ඒ වගේම තමයි හිත එකඟ කරගන්නේ නැතුව ඒ වගේම තමයි ඔය කියන ගුණාංග ගොඩක් තියෙනවනේ දැනුම කියලා වීරය, ඉවසීම, අදිෂ්ඨානය, සිහිය මේ ඔක්කොම වර්ධනය වෙනවා. මේ ඔක්කොම වර්ධනය වෙන්න නම් සීලාදී ගුණධර්ම රැකලා ඒවාට කාලය ඕනේ. Taman තුල ඒ ගුණාංග වර්ධනය වෙන්න යම්කිසි කාලයක් පුහුණු කරන්න ඕනේ. ඉතින් ජීවිතයේ තියෙන දැනට ඉතුරුලා තියෙන කාලය තුල මේක කරගන්න බැරි වෙන්න තියෙන ඉඩ ගොඩක් තියෙනවා. මොකද කොයි මොහොතක තමන්ගේ ජීවිතය නැති වෙයිද කියලා කියන්න පුළුවන් කමක් නැහැ. කොයි මොහොතක මේක සිද්ධ වෙයිද කියලා කියන්න පුළුවන් කමක් ඇත්තේම නැහැ. ඒක නිසා වෙන් අපිට සිද්ධ වෙනවා. ජීවිතයේ අරගෙන යන්න නිවැරදිම කඩයිමකට. හරි. ඉතින් මේ ඉක්මනින් ඉක්මනින්ම සිද්ධ වෙන තැනකට ජීවිතේ අරගෙන යන්න ඕනේ. එතකොට දවසකට යම්කිසි නිත්‍ය පැය ගාණක්. හරිද? මේ නිදාගන්න ඕන කාලයට අපේ ශරීරය හුරු කරන්න පුළුවන්. ආහාරත් එහෙමයි. ඕනම දෙයකට අපි හුරු වෙනවා. අපේ ශරීර හුරු වෙනවා. හොඳම වෙලාව නිදියන්න රාත්‍රී මධ්‍යම වෙලාව නැදි වෙන්න තමන්ගේ නිදා ගන්න කාලය දාගන්න ඕනේ. අඩු කාලයකින් නිදා ගන්න නම් අකණ්ඩව ඒ නිින්ද අරගෙන යන්න ඕන. හුඟක් කට්ටිය පුරුදු වෙලා තියෙනවා. රැයට නිදිමරලා දවල්ට නිදියන්න. කෑලි දෙකකට කඩලා. එතකොට අවශ්‍ය කරන විවේකය හරියට ලැබෙන්නේ නැහැ. හොඳම වෙලාව තමයි නිදාගන්න. අපි පැය 6ක් නිදිනවා නම් කරලා බලන්න. ඉස්සෙල්ලාම අමාරුයි. පළවෙනි දවසේම නිින්ද යන්නේත් නැහැ. අපි කලින් නිදාගන්න පුරුදු වෙන්න ඕනේ. අපි පැය 6ක් නිදිනවා නම් ඒ නිින්ද රාත්‍රී 9ත් පාන්දර 3ත් අතර. හිතන්න පාන්දර 3ට නැගිලා වැඩ කටයුතු කරනවා කියලා කියන්නේ ලොකු ලාභයක්. වැඩ කරන්න ඕන අයට දැනේවි පින්නත් නෙහි වැඩ කරන්න කැමැත්ත තියෙන අයට දැනෙනවා පාන්දර 3ට නැගිටලා වැඩ කරන්න තියෙනවා කියලා කියන්නේ යාට ලොකු ලාභයක් ලැබිච්ච විදිහට. හරිද? හැබැයි රෑ 9 නිදා ගන්න ඕනේ. රෑ 9 ඉඳන් 12 වෙනකන් ඇහැරලා ඉන්නවනම් සාමාන්‍ය වැඩක් කරෙන්නේ නැහැ. ඒ කාලය වැඩි කාර්යක්ෂම නැහැ. උදේ ඉඳන් මහන්සිලා තියෙන කාලයක් කාර්යක්ෂමතාවය බොහොම අඩුයි. ඉතින් ඒකෙන්ද බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන ආකාරයට විසුන් වහන්සේ නමකට සාමාන්‍ය නිදාගත යුතු කාලය තමයි 10 සහ 2. පැය 4යි නම් 10 ඉඳන් පැය 10 ඉඳන් පාන්දර 2 වෙනකම්. හරි. දැන් පැය 4 නෙවෙයි පැය 5යි නම් එහෙමනම් 9:00 මාරේ ඉඳන් 2:00 මාර වෙනකම්. හිතන්න 2:00 මාරට මම දන්න එක වික්ෂුන් වහන්සේ නමක් එක් අපි සාකච්ඡා කර කර ගියා නායක හාමුදුරුවෝ නමක් එක්ක යම් ගමනක් යද්දී උන්වහන්සේගේ වස් කාලයේදී උන්වහන්සේගේ චර්යාව තුල තිබුණ දෙයක් මම මතක් කරන්නම් ඉතින්වන්ත අයට එකපාරට මේ ගමන යමින් ඉද්දී උන්වහන්සේ වෙන මෙහෙම කතාවක් කියනවා මට අද පොඩ්ඩක් පරක් වෙලා නැහැරුනේ මට අද පොඩ්ඩක් පරක් වෙලා ඇහැරුනේ කියලා එක පාරටම සඳහන් කරා. ඊට පස්සේ අපි ඇහුවා කීයටද නායක හාමුදුරුවෝ අවදි වුණේ? එතකොට උන්වහන්සේ මතක් කරන්නේ කීයට කියලාද? හතරයි කියලා. අනිත් අය ඇස් දල්වාගෙන බලව පාන්දර හතරයි කියන පරක් වල නැගිට්ටා. ඔව් මම මේ දිනවල පුහුණු කරලා තියෙන්නේ පාන්දර දෙකට නැගිටලා වැඩ කරන්න. හරි. ඉතින් පුරුදු වෙන්න පුළුවන් කියන එකයි ඒකේ කාරණාව. එතකොට අර හතර නැගිට්ටාම හිතන්නේ පරක් වෙලා හැරුණා කියලා. ප්‍රමාද වෙලා හැරුණා කියලා. ඉතින් ඒකින්ද අපේ ජීවිතේ අපි අපේ පුරුදු හොඳ පුරුදු හැකියක්මනින් වර්ධනය කරගන්න දක්ෂ වෙන්න ඕනේ. හ්ම් ඒකින්ද දැන් හුඟක් අය කියයි බෑනේ හැන්ද රෑ නමේ නිදාගන්න ටිකක් නිින්ද යන්නේ නැහනේ. ඔන්න කරගන්න විදිහ. දැන් කෙනෙකුට ඕන වෙලා තියෙනවා අපි හිතමු 9:00 පාන්දර 2:00 කියන වෙලාව හදාගන්න නින්දට මේක හදන්න පුළුවන් වෙනවා. අනිවාර්යෙන් හදන්න පුළුවන් හින්දා කියන්නේ. දැනට රිදියන්නේ රෑ 11ට නම් හරිද අපි හිතමු 12ට කියලා. අද රෑ 12ට නිදියලා පහුවෙනිදා දෙකහමාරට නැගිටිනවා. කොහොම හරි එලාම් එක තියලා මොන හරි කරලා ඔන්න දෙකහමාරට නැගිටිනවා. නැගිටලා දැන් හදාගන්න ඕන වෙලාව ඒ වෙලාවනේ දෙකහමාර නවහමාර. දැන් 11ට නිදිලා දෙකමාර කියන පොඩි කාලයක් නිදිලා තියෙන. දැන් දවසම හරි අමාරුයි. දවසම නිදිමතයි. ආ දරාගෙන ඉන්න ඕන මොනවා හරි කර කර කාත් එක්ක හරි කතා කර කර ඇවිද ඇවිද හරි නිදා ගන්න නැතුව ඉන්න. කොහොම හරි. ඒක රෑ 8 9 විතර වෙනකොට හොඳට අමාරුයි. දැන් මොකද කරන්නේ? දෙවෙනි දවස් වෙනකොට රෑ 9:00ට නිින්ද යනවා. හැබැයි කොහොම හරි කරලා කොච්චර අමාරුකම් තිබුණත් දෙකමාරට ආය නැගිටින්න ඕනේ. නැගිටලා ඊළඟ දවසේ ඉන්න ගියාම ඒ තරම් අමාරු නැහැ. ආය 9 විතරදී හොඳ නිදිමත එනවා. හරි. දවස් 3ක් 4ක් යනකොට සාමාන්‍ය විදිහට රාත්‍රී 9:00 විතර නිදිමත එනවා. උදේ දවස් 5ක් 6ක් යනකොට පාන්දර 2:00ට ඇහැරෙන එක නවතින්නේ නැහැ. ඒක ඒක නැති වෙන්නේ නැහැ. ඒක කොහොමවත් වෙනවා අන්තිමට. ඉතින් ඒ විදිහට බලන්න. ඒ විදිහට බලලා මේ නිින්දත් එක්ක ගොඩාක් වෙලාවට රාත්‍රියේ නිදිමරන්නෝ සාමාන්‍ය ගිහි ඇත්තෝ හුඟක් අය නිදිමරන්නේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශයන් සඳහාමයි. වැඩිපුර රූපහිනිය ළඟට වෙලා ඉන්න වැඩිපුර ආහාර ගන්න ඒ වගේ නොයෙකුත් දේවල් හින්දාමයි නිදිමරන්නේ. ඒ කාම භෝගී ගිහියා හුඟක් වෙලාවට රාත්‍රියේ නිදිමැරීම සිද්ධ කරනවා. ඉතින් පාන්දර නැගිටින කෙනාට අනිත් එක ලෝකයේ වැඩි දෙනෙක් කාමභෝගී ගිහියෝ ඒ අය වැඩි දෙනෙක් පාන්දරට නිදි. ඒක හින්දා නිදහසේ නිදහස් චින්තනයකින් නිදහසේ වැඩ කටයුතු කරගන්නට අවශ්‍යතාවය තියෙන අයට පුළුවන් පාන්දර අවදි වීම සිද්ධ කරගන්න. ඒවා හොඳින් හිතලා බලලා ජීවිතයට එකතු කරගන්න බලන්න මේ ගුණාංග ජීවිතයට එකතු කරගත්තොත් පැහැදිලි ජීවන රටාවක් හදාගන්න පුළුවන් ආහාරය පාලනය කරලා තියෙන සීලය ආරක්ෂා කරන ඒ කියන්නේ ප්‍රාතිමොක්ෂ සංවර සීලය ඒ වගේම ඉන්ද්‍රිය සංවර කරගෙන කටයුතු කරන ආහාරය පාලනය කරන සහ නිදි මරාගෙන තමන්ගේ යහපත සඳහා කටයුතු කරන කෙනෙක් බවට පත් වෙන්න ඕනේ. ඒ වගේම තමයි ලෞකික යම්කිසි දෙයක් තමන් වර්ධනය කරගන්නවා නම් ඒ ලෞකික සංවර්ධනය සඳහාත් අනිවාර්යයෙන්ම කැපකිරීම කියන එක ඕන පින්නත්. කැපකිරීම නැතුව ලෞකිකව යමක් දියුණු කරගන්නට හැකියාවක් නැහැ. අන්න ඒ කැපකිරීම ඇති කර ගැනීම සඳහා තමන්ට නිදි මරන්න නිදි මැරීම තුලින් කැපකිරීම කියන එක සංවර්ධනය කරගන්න පුළුවන් ටික ටික ටික ටික කැපවීම වැඩි වෙනවා. ඒ වගේම කැපවීම වර්ධනය වෙන්න වර්ධනය වෙන්න තමන් කාලයෙන් උපරිම ප්‍රයෝජන අරගෙන නිදි මරාගෙන කටයුතු කරන්න පුළුවන් ශක්තිය ලැබෙනවා. එහෙනම් ලෞකික දියුණුව සඳහා තමන්ගේ ඒ අවශ්‍ය කරන ඉලක්කයට වැඩ කරන්න ඕන. හැබැයි ලෞකික දැන් දැන් జాగරියාණු යෝගය කියලා කියන්නේ නිවන් දකින්න ඕන කරන දේවල් සිදු කරමින් භාවනා කරමින් ධර්මය ශ්‍රවණය කරමින් ධර්ම සාකච්ඡා පවත්වමින් ධර්ම සජ්ජායනා සිදු කරමින් නිදි වරාගෙන කටයුතු කරන්න ඕන අවශ්‍ය ප්‍රමාණයට විතරක් නිින්ද අරගෙන හිතේ නිදියන්න ඕන විදිහ ගැනත් අපි පොඩ්ඩක් මතක් කරන්න ඕන නිදියන්න ඕන විදිහ ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා අර මොකක්ද සාමාන්‍ය විවාහයේදී පෙරේතයා පොලේ ගැහුවා, ගෙම්බා පොලේ ගැහුවා වාගේ බුදියලා හරියන්නේ නැහැ. නිදාගන්න ඕන නිදාගන්න ඕන කියන සංඥාව ඇතුව නොයෙකුත් උපක්‍රමයන් යොදලා නිින්ද පාලනය කරලා නිදාගත යුතු කාලය ආවට පස්සේ සිහියෙන් තමන්ගේ ඇඳ ළඟට ගිහිල්ලා මේ වෙලාවට මම නැගිටිනවා කියලා අදිෂ්ඨානය ඇති කරගෙන මොකද කරන්න ඕනේ? දකුණු ඇලයට හැරිලා විද්‍යාත්මකවත් පවසලා තියෙනවා උඩු බැලිය අතට යටි බැලිය අතට බුදියන්නේ නැතුව ඇලයට නිදියම ඊටාම වටින දෙයක් කියලා. ඉතින් ඒ ඒ කොඳුයට පෙළියට එහෙම කිසිම ප්‍රශ්නයක් එන කොඳේ අමාරුවෙම ඇති වෙන්නේ නැහැ. එහෙම නිදා ගන්නවා නම්. දකුණු ඇලයට හැරිලා නිදිනකොට කොට්ටෙන් පෙළෙනවා වගේ ඒවා වෙන්නේත් නැහැ. ගොරවන්නේත් නැහැ. මේ හුස්ම හිර වෙන්නේ නැහැ. හැම වෙලෙම පහසු ඉරියව්වක් ඒක. ඉතින් දකුණු ඇලයට හැරිලා නිදා ගන්න ඕනේ. නැගිටින වෙලාව අදිෂ්ඨාන කරගෙන මෙන්න මේ වෙලාවට නැගිටින්න කියලා. ඒ එහෙම චර්යාවක් පුරුදු කිරීමත් ජීවිතය ජය විශාල හේතුවක් වෙනවා. ඒකින්ද අඩුම කාලයක් තුල වැඩිම ලාභයක් ඇති කරගන්න ජීවිතයේ හරි හොඳ සකසුරුවම්ම සකස් වෙන්න ඕනේ. ඒකින්ද జాగරයන් යෝගය කියලා කියන්නේ ඉතින් මේ විදිහට නිදිමරාගෙන තමන්ගේ ලෞකිකව තමන් දියුණු වෙන්න බලාපොරොත්තු වෙන ශේත්‍රයේහි ප්‍රවීණයෙක් වෙන්න අවශ්‍ය කරන වැඩ පිළිවෙල තමන්ගේ තුලින් සකස් කරගන්න ඕනේ. එහෙම නැතුව නිකම්ම අලව අලවා ඉදීමෙන් නම් පලක් වෙන්නේ නැහැ. හොඳයි. මේ විදිහට අපි අපේ ජීවිතය නිර්මාණය කරගමු. අධ්‍යාපනය සඳහා සාර්ථකත්වය සඳහා ධර්මානුකූල කතාවේදී විද්‍යාව සඳහා විද්‍යාචරණ ධර්මයන්. එතකොට ලෞකික ජීවිතයේදීත් ඒ අවශ්‍ය කරන සාර්ථක ගමන සාර්ථකත්වයේ සඳහා යන ගමනේදී මේ ගුණාංගයන් අනිවාර්ය ඕන වෙනවා. ඉතින් මෙවැනි ගුණාංගයන් තමන්ගේ තුළින් වර්ධනය කරගෙන මේ ජීවිතය සාර්ථක කරගෙන සසර ජීවිතය සූපත් කරගෙන උතුම් නිවනින් සැනසෙන්නට හැම දිනාටම ශක්තිය, ධෛර්යය, වීරය, අදිෂ්ඨානය, වාසනාව, ප්‍රඥාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම ශක්තිය, ධෛර්යය, වීරය, අදිෂ්ඨානය, වාසනාව, ප්‍රඥාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද දවසේත් මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න නිවසේ ඉඳලා මේ පින්නන්ත පිරිසට අවස්ථාව ලැබෙන්නේ ජයමග රූපහානි කාර්ය මණ්ඩලයේ පින්නන්ත දරුවන්ගේ කැපකිරීම හේතුවෙන්. ඉතින් එය වෙනුවෙන් අපි ප්‍රාර්ථනා කරමු කායික හෝ මානසික යම් කිසි පුංචි දුකක් හරි සිත වෙලා තියෙනවා නම් ඒ සියලු දේ දුරීභූත වෙන්නට ඒ සියලු දේ නැතිවන්නට මේ සියලු සත්ක්‍රියාවන් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. උතුම් ධර්ම අවබෝධය සඳහාම වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඉතින් ඒ විතරක් නෙවෙයි, කල්යාණ මිත්‍ර දායකත්වය ලබා දෙන පින්වන්ත පිරිස ඒ අය ලබා දෙන්නා වූ කල්යාණ මිත්‍ර දායකත්වය හේතු කොටගෙන සංසාරික ජීවිතයේ කොයි කවදාක්වත් පාප මිත්‍ර අසුරකට නම් පත් නොවේවා කියලා ප්‍රාර්ථනා කරමු. කල්යාණ මිත්‍ර ආශ්‍රය නිබඳව නිරතුරුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම ඒ හැම දිනාටම උතුම් නිවනින් සැනසෙන්නට හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඉතින් අද දවසේ කල්යාණ මිත්‍ර දායකත්වයේ වශයෙන් සඳහන් කරලා තියෙන්නේ මීට වසර 9කට පෙර මියපරලෝ යන්නට යෙදුන වරුණ මැද්දගේ මහතාගේ පියාවන මහින්ද නිමලසිරි පියාණන්ට පුණ්‍ය අනුමෝදනා කිරීම පිණිසත් සුජීවත්ව සිටින ශ්‍රියාණී ශාන්තිලතා මෑණියන්ටත් රාණී හේරත් මෑණියන්ටත් උභයවර්ධන හේරත් පියාණන්ට නිදුක් නිරෝගී සුවපත්භාවය ඇතුළු උතුම් ධර්මාභෝධය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් විතරක් නෙවෙයි ලෝකවාසී කල්යාණ මිත්‍ර මහා සංඝරත්නයටත් නිදුක් නිරෝගී භාවය පිණිසම මේ කුසල ධර්මයන් හේතු වේවා ලක්වාසී ලෝකවාසී සියලු දෙනාටම උතුම් ධර්මය අවබෝධ වන්නට හේතු වේවා කියන අරමුණෙන් අද දවසේ දායකත්වයේ දරන මේ පින්වත් අය තමන්ගේ නම් වශයෙන් සඳහන් කරලා නැහැ. ඉතින් අපි ප්‍රාර්ථනා කරමු නමුත් මේ දායකත්වයේ දරන අය බලාපොරොත්තු වෙන ආකාරයට ඒ සුජීවත්ව වාසය කරන මෑණියන් ඇතුළු සියලු දෙනාටම නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා දීර්ඝායුෂ වේවා තව බොහෝ කාලයක් මේ ධර්ම අවබෝධය ඇති කරගෙන කටයුතු කරන්නට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා සියලු දෙනා වෙනුවෙන් ප්‍රාර්ථනා කරන ඒ වගේම මිය පරලෝ යන්නට යෙදුන ඒ පියාණන් ඇතුළු ඒ සියලුම මිය පරලෝකීය ඥාති මිත්‍රාදීන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ හැමදෙනාම සුගතියෙන් සුගතියටපත් වේවා ආසන්න වශයෙන් උතුම් නිවනින් සැනසේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම බලාපොරොත්තු වෙච්ච ආකාරයට සියලුම මහා සංඝරත්නයටත් සියලු දෙනාටත් උතුම් යහපත සඳහාම මේ ධර්ම දානමය පුණ්‍ය කර්මය හේතුවක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරමු හැම දිනාටම සම්මා සම්බුදු සරණයි